ඒ ධර්මකාරණාවන්ගෙන් අපි අපේ ප්‍රතිපදාව නිවැරදිව කොහොමද සකස් කරගන්නේ? ඒ වගේම නිවැරදිව කොහොමද ධර්මයන් විශ්ලේෂණය කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි පැහැදිලි කරගන්නට යෙදුනා. ඒ බොහෝ සූත්‍ර දේශනාවන්ගෙන් සූත්‍රයන් ඇසුරු කරගෙන අභිධර්ම පිටකය ආශ්‍රේනොත් පටිසම්භිදා මාර්ග ප්‍රකරණය ආශ්‍රේනොත් කරුණාකාරණා බොහෝමයක් සාකච්ඡා කරලා අපි අන්තිමේටම කතා කළේ ඒ සුතමේ ඥානයේ පහතබ්බ නිර්දේශය. සුතමේ ඥානය කියලා කියන්නේ අසා දැනගන්න නුවණ. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේ නමකගෙන් හෝ අපි අහලා ධර්මයේ දැනගන්න නුවණට කියනවා සුතමය ඥානය කියලා. එතකොට මේ සුතමේ ඥානය ගැන අපි කතා කරනකොට පොඩ්ඩක් මේ කාරණාව පැහැදිලි කළොත් හොඳයි කියලා හිතුණා. සුතමය ඥානය. ඒ වගේම චින්තාමය ඥානය, භාවනාමය ඥානය මේ කාරණා බොහොමයක් තියෙනවා. මේකෙදි සුතමය ඥානය යනුවෙන් අදහස් කරන්නේ අසා තේරුම් ගැනීම ප්‍රධාන වශයෙන්ම. එතකොට සුතමය ඥානය යන්නේ කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. හුදෙක්ම මාර්ගඵලයන් සාක්ෂාත් කිරීම පමණක්ම. මාර්ගඵලයක් සාක්ෂාත් කිරීම සඳහා සුතමය ඥානය අවශ්‍ය වෙනවාමයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ පච්චේක බුද්ධ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියන මේ බෝධීන් දෙකට තමයි සුතමය ඥානය කියන පෙර තව කෙනෙකුගෙන් ඇහිීමකින් තොරව ධර්මය අධිගම කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සුතමේ ඥානය කියන එක බුද්ධ ඥානයක්. නමුත් බුද්ධ ඥානයක් වගේම ශ්‍රාවක සාධාරණ ඥානයක්ද වෙනවා. එතකොට ශ්‍රාවක සාධාරණ ඥානයක් වෙනකොට ශ්‍රාවක සාධාරණ නොව ශ්‍රාවක ඥානයකුත් වෙනකොට ශ්‍රාවකයන්ට මේ ඥානය පිළිබඳව අදහස් කරන්නේ මාර්ගඵල ගෙන විද්දීමක්ම නෙවෙයි එතනින් මෙහා ලබන ධර්මඥානයේද නිවන පිළිබඳව ත්‍රිපිටක ආදී ධර්මයන් ඇසුරු කරගෙන අටකතා ආදී ඇසුරු කරගෙන අපි යම් නුවණක් උපදවනවා නම් ඒකද සුතමය ඥානය කියන ගණයටම අයිති වෙනවා. ඒ වගේම අර අද සමාජය තුළ යම් මිත්‍යා දෘෂ්ටියක් අපිට දකින්නට තියෙනවා. ඒ තමයි මේ බණ අහගෙන ඉන්නකොටම තමයි සෝවාන් වෙන්නට ඕන කියලා මිත්‍යා මතයක්. මෙතනදී අදහස් කරන්නේ මේ බණ අහගෙන ඉන්නකොටම සෝවාන් වන්නට ඕනේ කියලා එකක් නෙමෙයි. ඒක වැරදි මිත්‍යා මතයක්. ඒකෙන් එහෙම නෙමෙයි කිව්වහම බොහෝ වෙලාවට ඒක ආයුධයක් කරගන්නට උත්සාහයක් දරනවා. නොතේරුම්කම නිසා එයයිගේ මේ බණ අහගෙන ඉන්නකොට සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා කියනත් බණ අහගෙන අහගත්ත ඒ දර්ශනය පසුව වැඩිම වශයෙන් දිනු කිරීම වශයෙන් මානසිකාර පැවැත්වීම වශයෙන් භාවනා කරනවා කියන දේ වඩනවා කියන දේ දෙකක් කියලා තේරුම් ගන්නට ඇතැම් වෙලාවට ඇතැම් අයට නොහැකි වෙනවා. ඒ නිසා ධර්මය අහලා දැනගන්නට පුළුවන්කම තියෙන එක සුතමේ ඥානෙ. ඒක සත්‍ය ඥානෙට අයිති වෙන දෙයක්. ඒ වගේම මේ දේ වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒක කෘත්‍ය ඥානෙට අයිති දෙයක්. ඒ වගේම වැඩූ බවට කෘතඥානයක් ඔහුට ඇති වෙනවා. ඒ ආස්තව ධර්මතා සංයෝජනයන් ප්‍රහීන වූ බවට ඒ නිසා ත්‍රිපිටකය තුල අපිට බොහෝ සූත්‍ර දේශනාවන්ගේ දකින්නට පුළුවන්කව තියෙනවා. සුතවන්ත ආදී සූත්‍ර දේශනාවන් වලදී මේ සීල සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන් වලදී මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය දකින්න කෙනා උදේවැය මෙනෙහි කරනකොට ඒ මානසිකාරය නිසා මෙනෙහි කිරීම නිසා සෝවාන් ඵලය ලබනවා කියන්නේ. මානසිකාරය කියන මානසිකාරය කළ යුතු ආකාරය පිළිබඳව දැනුම ලබාගත්තේ බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේ නමකගෙන් ශ්‍රවණය කළ නිසාමයි. එතකොට එතනින් අපිට දැනගත්ත දේ ඊට පස්සේ බොහෝ කාලයක් තිස්සේ ලෝකයේ තුල පැවතුණත් ඒ කාරණාව ඒ පරපුරෙන් පරපුරට ඒ පණිවිඩය අපි අහලා දැනගෙන අපිට පසකට වෙලා අපි මානසිකාරය කළත් සෝතාපට්ටි ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සීල සූත්‍රය, සුතවන්ත සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන්ගේදී අපිට මේ මානසිකාරය තුළ කොහොමද සෝතාපට්ටි ඵලං සච්චිකරෙය්‍ය කියන වචනේම සෝතාපට්ටි ඵලය ඒ මානසිකාරය කිරීම නිසා උපදිනවා කියන එක එතකොට මේ අසාගෙන ඉඳීම තුළ නෙමෙයි මානසිකාරයේ පැවැත්වීම මෙනෙහි කිරීම අසාගත් දේ මෙනෙහි කිරීම තුළයි ඒ සෝවාන් ඵලය සාක්ෂාත් කළේ කියන මේ නුවණ අපිට ඇති වෙනවා. නිසා මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපි දැනගන්නට ඕන දෙයක් තමයි අපිට අවශ්‍ය උනේ සුතමය ඥානය ලබා ගැනීම. එතකොට ඒ සුතමය ඥානය කියන එක අපි අහලා දැනගන්න දෙයක්. අහලා දැනගන්න දේ තමයි අපි මේ ඒකේ තියෙන ප්‍රභේද තාම කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේටත් අපි කිව්වා සුත්තමයේ ඥානම් බුද්ධ ඥානම් කියලා තෙසත්තේ ඥාන කියනකොට අපි කතා කරනවා. ඒ තෙසත්තේ ඥානවලට අයත් මේ සුතමය ඥානයේ තියෙන ප්‍රභේදයන් මොනතරම්ද? ඒ වගේම මේ සුතමය ඥානය ගැන ඥානයේ තුලින් අපි අහලා දැනගන්න ප්‍රදේශයන් ගුරුපදේශ රහිතව අවබෝධ කරගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේ සතු සම්මා සම්බුද්ධ ඥානය මොනතරම් අතිවිශිෂ්ටද? එතකොට ඒක මොනතරම් අතිශය ගැඹුරු, අතිශය පැතිරුණු මොනතරම් ඥාන සම්භාරයක්ද කියලා අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධර්මයන් තුළින් අපේ ජීවිතයේ අපි ප්‍රතිපදාව වැඩි යුතු ආකාරයේ වගේම අපිට පරිින් පරිබාහිරව අපිට බොහෝ දේවල් ප්‍රමාණයක් තේරුම් ගන්නටත් දැනගන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට අපි පසුගිය දේශනාවන් තුල කතා කළේ පහතබ්බ නිර්දේශය පිළිබඳව පහතබ්බ නිර්දේශයේහි දැක්වෙන කාරණාවන් ඒකෙදි අපි එකේ සිට කතා කරගෙන ඇවිල්ලා දස ධම්මා පහතබ්බා කියලා මේ දස මිච්ඡත්ත ධර්මයන් පිළිබඳව වැරදි ධර්මයන් පිළිබඳව අපි කතා කළා ඊට පස්සේ අපි පසුගිය දේශනාවන් තුල දේශනාව තුලදී ද්වේ පහානානි ප්‍රහාණය කළ යුතු ධර්මතා දෙකක් සමුච්ඡේද පහණං පටිප්පස්සද්දි පහණං කියලා අපි ප්‍රති ප්‍රහාණය කිරීමේ දෙකක් ක්‍රමවේද දෙකක් කතා කළා. ඒතකොට සමුච්ඡේද ප්‍රහාණය කියලා කිව්වා අපි මුලම සිඳලා මුලින්ම ඉවත් කොට දැමීම. ඒ වගේම පටිප්පස්සද්දි පහණය කියලා කිව්වා මේ පලක්ෂණයෙහි එහෙම නැතිනම් මාර්ගයෙන් අපි සියලු සියලු කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා. ඒ වගේම පටිප්පස්සද්දි ප්‍රහාණය කියලා කියනවා. ඒ ක්‍රයගාමී මාර්ගයේ වැඩිම නිසා ඇති කරගන්න සංසිඳීම කියන පටිප්පස්සබ්දයට පත් කිරීම කියන එකත් එක්ක. එතකොට තීනි පහනානි ප්‍රහාණය කිරීම තුනක් පිළිබඳවත් අපි කතා කළා. කාමානං මේතං නිස්සරණං යදිදන් නෙක්ඛම්මං කාමයන්ගේ නික්මීම මේකට කියනවා නිස්සරණය කියලා. එතකොට මේක නෙක්ඛම්මයක් මේක නිස්සරණයක් රූපානමේතං නිස්සරණං යදිදං ආරුප්පං රූපයන්ගේ නිස්සරණේ රූපයන්ගේ නික්වීම ආරුප්පයයි ඊට පස්සේ භූතං සංකතං පටිච්චසමුප්පන්නං නිරෝධෝ එතකොට මේ භූත සංකත පටිච්චසමුප්පන්න ධර්මයක් තියෙනවා නම් මේකේ නිරෝධෝ නිරෝධය තමයි එහි නික්වීම කියන එක. එතකොට නෙක්ඛම්මං පටිලද්දස්ස කාමා පහීනාච්චේව හොಂತಿ පරිච්ඡතා පරිච්ඡත්තාච මේ නෙක්ඛම්මය ලැබපු කෙනා විසින් කාමයන් ප්‍රහීන කළා වෙනවා කාමයන් දුරු කළා වෙනවා. ආරුප්පි පටිලද්දස්ස ආරුප්පි ධානයන් ලැබපු කෙනාට රූපා පහිනාචේව හොಂತಿ පරිච්ඡත්තාච රූප දුරු කිරීම සිද්ධ වෙනවා. නිරෝධම් පටිලද්දස්ස සංඛාරා පහිනාචේව හොಂತಿ පරිච්ඡත්තාච. එතකොට කාමය දුරු කරපු කෙනා විසින් නෙක්ඛම්මය ලැබපු කෙනෙක්. එතකොට මේ නෙක්ඛම්මය නිස්සරණයක්. එතකොට කාමයන්ගෙන් නික්මීම කියන එක මේක නිස්සරණයක්. රූපාවචර ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන ධර්මයන්ගෙන් කතා කරන්නේ කාමයන්ගෙන් ලබන නිස්සරණය පිළිබඳව. එතකොට ප්‍රථම ධ්‍යානය යම්කිසි කෙනෙක් සාක්ෂාත් කරනවා නම් එයා කාමච්ඡන්දාදී නීවරණයන්ගේ ප්‍රහාණය නිසාමයි ප්‍රථම ධානය උපදවන්නේ. ප්‍රථම ධානය ලබාගත් කෙනා සියලු කාම සංඥාවන්ගෙන් මිදිලා කාම සංඥාවන්ගෙන් නිදහස් වුණ කෙනෙක්. යම් මොහොතක ඔහුට කාම සංඥාවන් හට ගන්නවා නම් ඔහුට ඒ මොහොතේදී ධානය ඇත්තේ නැහැ. ඔහු නැවත ධානය ඉපදවිය යුත්තේ මිසක අචරිත්ත ඥාන කියලා කියනවා. අත් නොහැරි ධානය ඇති කෙනෙක් ගණයට යන්නේ නැහැ. එතකොට අත් නොහැරි ධානයේ තියනවා කියලා කියන්නේ එයාට මේ කාම සංඥා ආදී මේ වැරදි සංඥාවන්ගේ සේවනයක් සිද්ධ නොවන තදංග විස්කම්බනක් වශයෙන් කෙලස් ප්‍රහාණයටපත් කරපු මට්ටමක් තමයි මේ කතා කරන මට්ටම බවට පත් වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපිට සමාජය තුළ වැරදි දැකීම් දකින්නට පුළුවන් වැරදි අදහස් මතවාද දකින්නට පුළුවන් මේ කාමච්ඡන්දාදී මේ ධර්මයන් සමගම ඇතම් වෙලාවට මේ ප්‍රථම ධානයක් තිබෙනවාය කියන අය අපිට සමාජය තුළ හඳුන ඇතම් මතවාද අදහස් දක්වනවා අහන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඇත්තටම ප්‍රථම ධානයේ සහ කාමච්ඡන්දය කියන එක මෙහි එකම දෙන්නෙකුට එකවර පිළිටනවා කියන එක වෙන්නේ නැහැ. යම් කෙනෙකුට කාමය ඇසුරු වෙනවා නම් ඔහු ප්‍රථම ධානලාභියෙක් නෙමෙයි. ඔහු ධාන භූමියෙත් නෙමෙයි ධානයේ දුරු කරගත්ත කෙනෙක්. එතකොට කාමච්ඡන්දය කියන මට්ටම දුරු කරගත්තාම තමයි ඔහුට ප්‍රථම ධානය ලබන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට නිස්සරණයන් පිළිබඳව කතා කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා නිස්සරණ පිළිබඳව දැක්වෙන මොහොතේදී ප්‍රථම ධානයේ ලබාගත් කෙනා කාම සංඥාවන්ගේ නිස්සරණය ලැබුවා ဒုတိ ය ධානය ලබා ගන්න කෙනා විතක්ක ਵਿਚාරංගයේ ਵਿਚාරයන්ගේ නිස්සරණය ලැබුවා තෘතිය ධානය ලබා ගන්න කෙනා ප්‍රීත්‍යාදී ධර්මයන්ගේ නිස්සරණය ලබා ගන්නවා ඒ වගේම චතුත්ථ ධානය ලබා ගන්න කෙනා සුඛ ඒකග්ගතා උපේක්ඛා ඒකග්ගතාවේ කියන මේ මට්ටමටපත් වෙනවා කියන මේ නිස්සරණයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ චතුර්විධ නිස්සරණ ධර්මයන් අපිට හොඳින් තේරුම් ගත්තොත් චතුර්විධ නිස්සරණයන් අපිට මේ මේ තැන් වලින් අපි තේරුම් ගත්තොත් අපිට පේනවා ප්‍රථම ධානයේ ලබාගත් කෙනාට කාම සංඥා සාගත මානසිකාරයන් සම්පූර්ණම නිරුද්ධයි කියන එක ඒක තදංග සහ විස්කම්බන වශයෙන් දුරු කරගත්ත දෙයක්. එතකොට රූපානමේතන් නිස්සරණං යදිදං ආරෝප්පං රූපයන්ගේ යම් නික්මීමක් තියෙනවා නම් රූපයන්ගේ නික්මීම ආරුප්පේ මට්ටමක් ඒ කියන්නේ රූප සහගත සංඥා මනසිකාරයන්ගේ ඉඳලා කසින නිමිත්තක් දිහා බලලා වෙන්නට පුළුවන් එහෙම නැතිනම් තවත් නොයෙක් නිමිති මනසිකාරය කරලා වන්නට පුළුවන් කර්මස්ථාන නිමිති තුල පහල කරගන්න උද්භාග පටිභාග ආදී නිමිති මනසිකාරය කරලා වෙන්නට පුළුවන්. ඒ පවත්වන්නා වූ ධාන, ඒ පවත්වන්නා වූ මනසිකාරයන් හැම දෙයක්ම රූපාවචර මට්ටමේ චතුත්ථ ධානයේ දක්වා අපිට ගමන් කරන්නට පුළුවන් දේවල්. එතකොට අරූපාවචරයි කියලා කියනවා මේ මේ මට්ටමින් ඇති කරගන්න ඕභාසාදී ඒ බාහිර වුණ නිමිති තුල චිත්ත සමාධිය ඉපදවීමක් නෙමෙයි ආකාසානංචායතනෙහි අනන්ත බව පිළිබඳව රූප සංඥාවක් ඇසුරු නොවන හිස් බව පිළිබඳව මෙනෙහි කරලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා මානසිකාරයේ පවත්තලා ධ්‍යාන උපදවන්නට. ඒ වගේම විඥානංචායතනෙ පිළිබඳව විඥානයේහි අනන්ත බව පිළිබඳව මෙනෙහි කරලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා විඥානංචායතනෙ කියන ආරුප්‍ය ධ්‍යානය උපදවන්නට. නත්ති කිංචි කියලා කිසිවක්ම නැහැයි කියලා කෙනෙකුට පුළුවන් වෙනවා මේ කිසිවක්ම නැහැ කියලා ගත්ත ආකින්චඤ්ඤා වෙතනේ උපදවන්නට. ඒ වගේම නේව සංඥා නාසඤ්ඤාතරයේදී සංඥාව පිළිබඳව සංඥාවගේ ක්ෂේබව පිළිබඳව තේරුම් අරගෙන කෙනෙකුට පුළුවන් නේව සංඥා නාසඤ්ඤා තලයට පත්වන්නට. ඒකට මේ දේවල් සංඥාවක් තුල රැඳී ඉඳීමක් ඒ විතරක් නෙමෙයි රූපය හා සම්මිශ්‍ර නොවුණු මානසික මට්ටමක් එනිසා මේ වලට කියනවා අරූප ධානය කියලා මේ අරූප ධානය ලබාගත් කෙනා රූපානං නිස්සරණ මේ රූපයන්ගෙන් නික්මිලා රූපයන්ගෙන් ඉවත් වුණ කෙනෙක් කියලා කියනවා. යංකෝ පනකින්චි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං යම්කිසි ධර්මයක් භූතං යථා භූත හටගත් ස්වභාවයෙන්ම පවත්නා ස්වභාවයෙන්ම තියීමට කියනවා භූතය කියලා සංකතං කියනවා හේතු නිසා ගොඩනැගුණු දෙයට පටිච්ච සමුප්පන්නං කියනවා ඒක යම් හේතු ප්‍රත්‍යයන් සමුදායක් නිසා හටගත්තු දෙයක් කියන එකට නිරෝධෝ දසනිසරණ. ඒ හටගත්තු ධර්මයන්ගේ යම් නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකත් නිස්සරණයක් කියලා කියනවා. එතකොට මේ විදිහට නිස්සරණය ලැබපු කෙනාට නෙක්ඛම්ම ලැබපු කෙනාට අපි කිව්ව කාම සංඥාවන් දුරුයි කියලා. ඊට පස්සේ ආරුප්පය ලැබපු කෙනාට රූප සංඥාවන් දුරුයි කිව්වා. දැන් මෙතනදී Nirodhe ලැබපු කෙනාට සංඛාරා පහිනාචේව හොಂತಿ පරිච්ඡත්තාච. සංස්කාර ධර්මයන් දුරු වෙලා තියෙනවා ප්‍රහීන වෙලා තියෙනවා. සංස්කාර ධර්මයන් දුරු වුණා කියලා කියන්නේ එයාට සියලු සංස්කාර ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම නිසා පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන මේ ලක්ෂණය තේරුම් අරගැනීම අපිට පුද්ගල බව ගොඩනගෙනවා නම් පුද්ගල බව ගොඩනගන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ නিত্য සංකල්පය නිසා. සංස්කාර ධර්මයන්ගේ ඇති යථාර්ථය නොදන්නාකම නිසා අපිට ආත්ම දෘෂ්ටිය ගොඩනගෙනවා. ආත්ම දෘෂ්ටිය ගොඩනගෙනවා පළවෙනියටම අපිට ඇති වෙන දේ තමයි යථාර්ථය නොපෙන්වනකම නිසා රැස් කරගන්නවා කියන එක. ඒ වගේම රැස් කරගත්ත සමුදායක් ඇති වෙනකොට අපි කියනවා ආත්ම දෘෂ්ටි ගොඩනගුණ කියලා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි කතා කළොත් අපි ඉදිරිපසින් තියෙන දෙයක් අරගෙන අපි කතා කළොත් මේ බෝධි ප්‍රාකාරය හෝ වේවා යම් කිසි දෙයක් හෝ වේවා අපි ඇති බවට මානසිකාරය පවත්වනවා ඇති බවට මානසිකාරය පවත්වනකොට වර්තමාන මොහොතේ ඇහැට පතිත වෙන රූපය වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙන තැනකදී ඇස හටගෙන නිරුද්ධ වෙන තැනකදී එතකොට මේ ධර්මතා රූපය සහ ඇස පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා කියනවා. පොර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකදී අපිට ඒ ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසාම මේ මොහොත රැවටීම විතරක් නෙමෙයි අපිට දිගින් දිගටම ඒ සංඥාවන් නැතිවීම. ඒ කියන්නේ දැන් ඔබට මේ පැත්තෙන් ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ බෝධි ප්‍රාකාරයේ දැකපු ඔබම තමයි හාමුදුරු දැක්කේ. එතකොට මේ බෝධි ප්‍රාකාරයේ දැකපු හාමුදුරුව දැකපු ඔබම තමයි මේ පොත දකින්නේ. එතකොට මේ බෝධි ප්‍රාකාරයේ දැකපු හාමුදුරු දැකපු පොතක් දැකපු ඔබ තමයි මේ කියන දේ තේරුම් ගන්න. එතකොට මේ ඔක්කොම කරපු කියන දේ තේරුම් ගත්ත ඔබ තමයි ওই කායික වශයෙන් ඇති වෙන වේදනා මානසිකාරයන් විඳින්නේ. දැන් මේ විදිහට අපිට එකින් එකට එකින් එකට ආත්ම භාවයක් විදිහට නිත්‍ය වෙනකොට නිත්‍ය බව තුළ ආත්ම භාවය ගොඩනගෙනකොට මේක සම්පූර්ණම කෙලස් ජාලාවක් බවට පත් වෙනවා. හැබැයි මේ එක එක මොහොතක් ගත්තාම එක එක මොහොතේ තිබුණ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණ බව. එතකොට එක එක මොහොතේ තිබුණ කෙලස් මට්ටම උනේත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණ බව නොදන්න කම නිසා ඒක තියනවා කියලා හිතුණ කම. හැබැයි දැන් තිබුණා කියලා හිතන කම තුල අපිට රැඳෙන්නේ තියනවා කියන බව තුල රැඳෙන්නේ නැතුව උනා වෙමි වන්නෙමි කියලා අපිට ඇති වෙනකොට මේ මමම අතීතේ මෙහෙම වුණා මේ මම දැන් මෙහෙම වෙමි මේ මමම තමයි අනාගතයට වන්නෙමි කියලා අපිට තේරෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පුද්ගල දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය මේ විදිහට අපිට මේ පැත්තට බැස ගන්නකොට අපිට පේනවා සම්පූර්ණම ඇති කරගන්න මුලාසහගත බව. මුලාසහගත බව කියලා අපි මේකට කිව්වේ පුද්ගල බව තුළ ආත්ම දෘෂ්ටිය අස්මිමානයේ තුළ ආත්ම දෘෂ්ටිය ගොඩ නැගීම කියන එක අපිට දකින්න පුළුවන්. එතකොට මේ ආත්ම දෘෂ්ටිය ගොඩ නැගීමේ පදනම අපි බැලුවොත් අපි දැක්කේ නෑ සංස්කාර ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය පිළිබඳව. අනිත්‍යයි කියලා දේශනා කරපු සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය පිළිබඳව කෙනෙක් දැක්කොත් ඔහුට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ සංස්කාරය පෙර නොතිබීම හටගන්න බව සහ ඉතුරු නැතුව නැති වෙන බව. එතකොට ඒ පෙර නොතිබීම හටගත් ධර්මයේ ඉතුරු නැතුව නැති වුණා නම් මට මීට පෙර තිබුණ දෙයක් ආය දකින්න පුළුවන් කමක් නැති බව දන්නවා. එතකොට මට ප්‍රණිදි ගොඩ නැගෙන්නේ නැති වෙනවා Tamanට. ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනා ගොඩ නැගෙන්නේ. එතකොට අතීතය අනුව අපි මානසිකාර්යය පැවැත්වුවොත් අතීතය අනුව සංස්කාරයක් පිළිබඳව මානසිකාරයේ පැවැත්තුවා. එහෙම මම අනාගතය පිළිබඳව කල්පනා කළා කියන මේ ගොඩනැගෙන තුන් කාලය පිළිබඳව ඇතිවෙන වැරදි දැකීම ගොඩනැගෙන්නේ නැති වෙනවා. ඒ නිසා මේ සියලු සංස්කාරයන් පහිනා ප්‍රහීන වෙනවා. පරිච්ඡත්තාච ඒ සංස්කාරයන්ගේ ඇති කරගත්ත ප්‍රහීන බව විතරක්ම නෙමෙයි ඒක පරිත්‍යාග කරලා තියෙනවා. පරිත්‍යාග කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්නේ දුන්නා කියන එක දෙනවා කියන එකට. නමුත් මෙතනදී සම්පූර්ණම අත්හැරලා දැමීමට කියන තවත් නමක් තමයි මේ පරිත්‍යාගය කියන්නේ. ප්‍රහීන වෙලා තියෙනවා සම්පූර්ණම අත්හැර දමලා තියෙනවා. එතකොට සියලුම සංස්කාරයන්ගේ නොඇලී අත්හැරීම කියන එක. මේකෙන් කියන්නේ වැරදිවට ගන්නට එපා සංස්කාරය හටගන්නේ නැහැ කියන එක නෙමෙයි. සියලු සංස්කාරයන් අර විපල්ලාශයන්ගෙන් ඇසුරු කරන බව නැහැ. එළඹ සිටි අනිත්‍ය අනුව දකිනකම අනාත්මය අනුව දකිනකම හේතු නිසා ගොඩනැගිලා හේතු නැති වෙනකොට නැති වෙලා යන දුක්ඛ ලක්ෂණය දකිනවා කියන ස්වභාවය කියන මේ කාරණා ටික මෙතන පවතිනවා. එතකොට ඒ නිසා නිරෝධය ලබන කෙනා නිරෝධය ලැබපු කෙනා සංඛාරා පහිනාචේව හොಂತಿ පරිච්ඡත්තාච සංස්කාර ධර්මයන් ඔහුට ප්‍රහීන වෙලා තියෙනවා සංස්කාර ධර්මයන් ත්‍යක්ත කළා. ඒ කියන්නේ අතහැරලා දමලා තියෙනවා. චත්තාරි පහනානි ප්‍රහාණ හතරක් පිළිබඳව ඊට පස්සේ නැවත කතා කරනවා දුක්ඛ සත්‍යම් පරිඥා පටිවේදම් පටිවිජ්ජන්තෝ පජහති දුක්ඛ සත්‍ය පිළිබඳව නුවණින් තේරුම් ගන්නකොට පරිඥා පටිවේදම් පටිවිජ්ජන්තෝ පජහති එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳව අපි තේරුම් ගන්න කෙනා මේ දුක්ඛ සත්‍ය දුරු කරනවා කොහොමද මේක පිරිසිඳ දැකලා එතකොට අපි දුක්ඛ සත්‍ය පිළිබඳව මීට පෙර ගැඹුරින් කතා කරලා තියෙනවා මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියන්නේ කියන එක පිළිබඳව. දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට අපි දැක්කා මේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියන මේ කායික මානසික දුක සහ ඊට පස්සේ පංච උපාදානස්කන්ධ දුක කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ දුක කියන තැනිනුත් ඒ වගේම දුක්ඛ ලක්ෂණ ටිකක් කතා කළා මේ ස්කන්ධයන්ගේ හටගන්න බව සහ මොහොතක් මොහොතක් පාසා හටගත් ස්කන්ධයන් බිඳී යන ස්වභාවය පිළිබඳව අපි කතා කළා. එතකොට දැන් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනකොට එයා පටිවිඥාන්තෝ පජහති ඒක ප්‍රත්‍යක්ෂ කරනකොට එයා දුරු කරනවා දුක. ඒ දුක තමයි දෙයාකාර දුකක් ඔහු දුරු කරනවා. එකක් තමයි කායික දුක, මානසික දුක කියලා අද අපි විඳින මට්ටමේ දුක එයා දුරු කරනවා. එතකොට මානසික දුක එයා දුරු කරනවා. එයාට දුව පුතා මැරෙන දුක, අම්මා තාත්තා මැරෙන ලෙඩ වෙන දුක, මේ විදිහේ දුක්ඛ සමුදායක් ඔහු කරා පැමිණෙන්නේ නැහැ. ඇයි පැමිණෙන්නේ නැහැ කියලා කියන්නේ මේ වගේ දුක්ඛ සමුදායක් ඔහු කරා එන්නට තියෙන හේතුව ඔහු දුරු කරලා නිසා. මොකද ඔහු ස්කන්ධයන්ගේ යථාර්ථය දකිනවා. යථාර්ථය දකිනකොට ඔහු දකින්නේ ස්කන්ධ ධර්මතා ටිකක පෙර නොතිබීම හටගන්න බව සහ ඉතුරු නැති නිරුද්ධ වෙන බව. එහෙම දකිනකොට ඒ දුක්ඛ ලක්ෂණය දකිනකොට ඒ දුක් වූ ස්කන්ධ ටිකක් ඇති තැනක ආදරණීය දරුවා උපද්ද ගන්නෙ නැහැ. ආදරණීය අම්මා තාත්තා උපද්ද ගන්නෙ නැහැ. කැමැති විය යුතු ධන ධන දහන්න මිල මුදල් උපද්ද ගන්නෙ නැහැ. ඒ ධර්මයන්ගේ හටගන්න බව සහ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව එයා ප්‍රත්‍යක්ෂ කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නිසා ඔහු ඒ ධර්මයන්ගෙන් මිදෙනවා. එතකොට එතකොට එයා මිදුණ පළවෙනි එක දුක් වේදනාව අපි විඳින මට්ටමින් මිදුණා. එතකොට අපි විඳින දුක් වේදනා මට්ටමේ මිදුණා විතරක් නෙමෙයි ඒ දුක් වේදනාව විඳින්නට පුළුවන් විදිහට සකස් කරන ස්කන්ධයන්ගෙනුත් මිදුණා කියලා කියනවා. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත මේ ක්ලේශ භූමියෙන්ම එයා සම්පූර්ණම මිදුණ කෙනෙක් කියලා කියනවා. එතකොට ඒ ස්කන්ධයන්ගෙන් මිදුනේ කොහොමද? ඒ ස්කන්ධයන්ගෙන් මිදුණා කියලා කියන්නේ ඒ නিত্য සුඛ ආත්ම වශයෙන් ඒ ස්කන්ධයන්ගේ ග්‍රහණය කර ගැනීමක් තියෙනවා නම් ඒ නিত্য සුඛ ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්න ඒ ස්කන්ධයන්ගෙන් මිදුණා. ඒකට කියන්නේ සෝපදිශේෂ නිබ්බාන කියලා උපදිශේෂයක් තියෙනවා. කන්ද උපදිය තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ පැවැත්ම තියෙනවා. හැබැයි ස්කන්ධයන් නැවත නැවත උපාදාන කරන බව ඇත්තේ නැහැ. එතකොට ස්කන්ධයන්ගේ පැවැත්ම මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන බව. ස්කන්ධයන් මොහොතක් මොහොතක් පාසා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනකොට ඒ කෙනා දකිනවා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ස්කන්ධයන්ගේ Nirodhe දකිනකොට අර ක්ලේශ භූමිය අනුත්පාද සංඛ්‍යාත භාවයටපත් වෙනවා. එතකොට ඔන්න අපිට පුළුවන්කම තියෙනවා දුක්ඛ සත්‍ය පිළිබඳව අපි පරිඥා ප්‍රතිවේදයෙන් නුවණින් දැකීම තුළින් අපි දුක්ඛ සත්‍ය දුරු කරනවා. දුක්ඛ සත්‍ය දුරු කරන්නේ අර කියපු ක්‍රම දෙකට. කායික මානසික වශයෙන් ඇති කරගත්ත වේදනාත්මක දුකත් අපි දුරු කරලා තියෙනවා. ඒ වගේම අපි ස්කන්ධ පරිහරණය කිරීම කියන කාරණාව සිද්ධ වුණත් ස්කන්ධ ටික අපි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්න දුකෙනුත් අපි මිදිලා තියෙනවා. එතකොට සමුදය සත්‍යම් පහාන පටිවේදං පටිවිජ්ජන්තෝ පජහති. සමුදය සත්‍ය ප්‍රහාණ පටිවේදම් ප්‍රහාණය කළ යුතුයි දැන්. දුක්ඛ සත්‍ය පරිඥා පටිවේදම්. දුක්ඛ සත්‍ය කියන එක පරිඥා කියලා කියන්නේ නුවණින් අවබෝධ කළා අපි. හැබැයි පහ ප්‍රහාණය කළ යුතු වූ සමුදේ සත්‍ය පිළිබඳව කොහොමද පහාන පටිවේදක්. ඒ කියන්නේ ඒ පිළිබඳව තියෙන ප්‍රහාණ ප්‍රතිවේදයක්. ප්‍රහාණය කළ යුතු ආකාරයට පවතින නුවණක්. ප්‍රහාණය කළ යුතු ආකාරයට පවතින නුවණක් කියලා කියන්නේ අපි දන්නවා දුක්ඛ සත්‍ය කියන එක දුරු කළ යුතු සමුදය සත්‍ය කියන එක දුරු කළ යුත්තක් කියන එක. දුක්ඛ සත්‍ය කියන එක දුරු කරන්න පුළුවන් කමක් නෙමෙයි. දුක්ඛ සත්‍ය පුළුවන්කම තියෙන්නේ පිරිසිදු දකින්න පිරිසිදු දකින්නකොට අපිට පුළුවන්කම තියෙනවා දුකෙන් එක කොටසක් දුරු කරන්නටත් නමුත් ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක මත හටගන්න දුක ඉතිරි වෙනවා. ඒ නිසා එතකොට ඒකාන්ත ලෙසම දුක්ඛ සත්‍ය ප්‍රහාතව්‍යයි කියලා යම් කෙනෙක් කිව්වොත් එහෙනම් අපිට නිවන දෙකට බෙදන්න බැහැ සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. ඒ නිසා දුක ප්‍රහාණය කළ යුතුයි කියන්නේ නැහැ. දුක දුක්ඛ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි නැතිනම් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්විය යුතුයි. පරිඤ්ඤයයි කියලා කියන්නේ. ඒතකොට දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි පරිඤ්ඤය වන දුක්ඛ සත්‍ය අපි කල යුතු වෙන්නේ ඒක කොටසක් පමණක් ප්‍රහාතව්‍ය වෙන බව. පරිඤ්ඤය වෙනවා දුක්ඛ සත්‍ය පරිඤ්ඤය වෙනකොට දුකෙන් කොටසක් විතරක් ප්‍රහාණය වෙනවා. හැබැයි සියලු සමුදය සත්‍ය මොකද්ද? ඒකාන්ත ලෙස ප්‍රහාණය කළ යුතුයි. ඒක තනි වචනයෙන් කියන්නට පුළුවන් සියලු සමුදය සත්‍ය ප්‍රහාණ පටිවේදයි. එතකොට සියලු සමුදය සත්‍ය කියනකොට අද අපිට රළු විදිහට හම්බ වෙන ලෝභය කියන දේ ප්‍රහාණ පටිවේදයි ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම අපිට ලෝභය විතරක්ම නෙමෙයි. අපිට නිකාන්ති ක්ෂණෙහි නැතිනම් නිකාන්ති මට්ටමින් හටගන්න සංහාව කියන එක ස්කන්ධ ටික කෙරෙහි පවත්නා තණ්හාව කියන එකත් අපිට ප්‍රහාණය කළ යුතු දෙයක්. එතකොට අපිට හම්බෙනවා මේ ලෝභාදී අකුසලයන්ගේ ප්‍රහාණයත් ඒ වගේම අපි අකුසලයේ ගැන කතා නොකරන තැනකදී අර නිකාන්තික්ෂණයෙහි ඇති කරගන්න ඒ ඒ කුසල ධර්මයන් සිද්ධ කළත් කුසල ධර්මයන් පිළිබඳවත් අපි ඇති කරගන්න ආයෝහනාර්ථයෙන් ඇති කරගන්න සමුදය ලක්ෂණයේ ප්‍රහාණය. ඒ කියන්නේ අපි රැස් කරගන්න කමේ ප්‍රහාණය ගැන කතා කරන්නේ. එතකොට මේ කාරණාව ඇතුලේ බොහොම ලොකු ගැඹුරු කාරණාවක් අපි කතා කරනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරනවා විතරක් නෙමෙයි දුක්ඛ සත්‍ය කියන දේ කොටසක් ප්‍රහාණය වෙනකොට ඒ දුක පිළිබඳව ලබන අවබෝධය නිසා සමුදය සත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා කියන එකට කියනවා අනුත්පාදයකට ලක් වෙනවා කියලා. අනුත්පාදයකට ලක් වෙනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය හටගෙන නිරුද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය හටගෙන නැති වෙලා යනකොට දුක්ඛ සත්‍ය හටගෙන නිරුද්ධ වෙනකොට අර ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව තුල ගොඩ නැගෙනවා නම් වැරදි දැකීම නිසා සමුදයක් රැස් කර ගැනීම දැන් මේක දකින කෙනාට රැස් කර ගැනීම ගොඩ නැගෙන්නේ නැහැ. රැස් කර ගැනීම ගොඩ නැගෙන්නේ නැති නිසා ඒ කෙනාට සම්පූර්ණම සමුදේ සත්‍ය නොහට ගන්න බවට යනවා. ඒකට කියන්නේ සමුදේ සත්‍ය අනුත්පාදයට ගියා කියලා. එතකොට ඒ නිසයි සමුදේ සත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රහාණ ප්‍රතිවේදයක් කියලා කතා කරන්නේ. ප්‍රහාණය කළ යුතු මට්ටම. නිරෝධ සත්‍යං සච්චි කිරියා පටිවේදං පටිවිජ්ජන්තෝ පජහාති. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් ප්‍රහාණය කරනවා. එතකොට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් අපිට පටිවිජ්ජන්තෝ පජහති කියලා කියන්නේ මේ සාක්ෂාත් කරමින් දුරු කළ යුතුයි කියලා කියන්නේ මේක හැම වෙලාවකදීම නිර්වාණය නිවන කියන එක අපිට කතා කරන ප්‍රහාණය පිළිබඳව අනුත්පාද නිරෝධයත් සමග තැන් දෙකකින් ඒක තමයි අපි කතා කළේ සමුච්ඡේද ප්‍රහාණය සහ පටිප්පස්සද්දි ප්‍රහාණය කියලා. එතකොට නිරෝධය සාක්ෂාත් කරනකොට නිවන් නිවන අවබෝධ කරනකොට මේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමේ සච්චිකිරිය පටිවේදයත් සමගම අපිට සිද්ධ වෙන ප්‍රහාණය තමයි අර සමුච්ඡේද ප්‍රහාණය, ක්ලේශයන්ගේ ඇතිවන සමුච්ඡේද ප්‍රහාණය සහ පටිච්චසද්දි ප්‍රහාණය පලක්ෂණෙහි ඇතිවන පටිච්චසද්දි ප්‍රහාණය කියන එක. ඒ දුරු කරපු දේ පිළිබඳ ප්‍රසාද මාත්‍රයක් ඇති කර ගැනීම පැහැදීම කියන සම කියන දේ. ඒ කියන්නේ ප්‍රසාදය කියන එකෙන් අදහස් කළේ මේ සංසිඳනවා කියන ලක්ෂණය සංසිඳනවා කියන ගතිය. එතකොට Nirodha Satya අපි පටිවිජ්ජන්තෝ Nirodha Satya පිළිබඳව මේ විදිහට සත්‍චිකිරිය සාක්ෂාත් කළ යුතුයි කියන එක දකිනකොට ඒ කෙනාට Nirodhe සාක්ෂාත් කරනවා නම් එයාට මොකද්ද සිද්ධ වෙන්නේ? අර කෙලෙසුන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සහ පටිපස්සද්ධි ප්‍රහාණය කියන දෙආකාර ප්‍රහාණය සිද්ධ කරනවා. මග්ග සත්‍යං භාවනා පටිවේදම් පටිවිජ්ජන්තෝ පජහති මාර්ග සත්‍ය කියන එක භාවනා ප්‍රතිවේදයෙන් ප්‍රතිවේද කරන්නේ ඒක දුරු කරනවා. කෙලෙස් ධර්මයන් දුරු කරනවා. එතකොට මේ තුල කතා කරනවා මාර්ග සත්‍ය වඩනකොට මාර්ග සත්‍ය වඩන කෙනා දුරු කිරීමකට ලක් කරනවා අර කතා කරපු කෙලෙස් ධර්මයන්. එතකොට ප්‍රහාණ හතරයි දුක්ඛ සත්‍ය ප්‍රඥා පටිවේදම් පටිවිජ්ජන්තෝ පජහති දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරමින් පිරිසිදු දකිමින් ප්‍රහාණය කරන්නක් තියෙනවා සමුදය සත්‍ය දුරු කරමින් ප්‍රහාණය කරන්නක් තියෙනවා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් ප්‍රහාණය කරන්නක් තියෙනවා මාර්ග සත්‍ය වඩමින් ප්‍රහාණය කරන්නක් තියෙනවා මේ පොදුවේ මේ ලක්ෂණ ටිකම අලලා අපි කතා කරනවා සමුච්ඡේද ප්‍රහාණය සහ විස්කම්බන ප්‍රහාණ කියලා අපි අර කතා කරපු ප්‍රහාණ දෙක. ඊට පස්සේ පංච පහනානි ප්‍රහාණ පහක් කතා කරනවා. වික්කම්බන පහණං විස්කම්බන ප්‍රහාණයක් තියෙනවා. තදංග පහණං තදංග ප්‍රහාණයක් තියෙනවා. සමුච්ඡේද පහණං සමුච්ඡේද ප්‍රහාණයක් තියෙනවා. පටිපස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ පහණං කියලා එතකොට වික්කම්බන පහනංච නීවරණානම් පටමජ්ජහනම් භාවේතු අපි විස්කම්බන ප්‍රහාණය කියලා කියනවා අපි ඇති කරගත්ත ප්‍රථම ධානා මට්ටමින් ඇති කරගත්ත නීවරණයන්ගේ දුරු කිරීමට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. තනග්ග පහානංච දිට්ඨිගතානං නිබ්බේද භාගයන් සමාධින් භාවයතෝ තදංග වශයෙන් ඇති කරගන්න ප්‍රහාණය තමයි මේ දෘෂ්ටිගතයන්ගේ නිබ්බේධික භාගීය දුරු කිරීම කියන එක සමුච්ඡේද ප්‍රහාණංච ලෝකුත්තරා කයගාමි මග්ගම් භාවේතු සමුච්ඡේද ප්‍රහාණය කියන එක ලෝකෝත්තර ක්ෂේගාමි මාර්ගයේ වඩන කෙනාට ඊට පස්සේ පටිප්පස්සද්ධි ප්‍රහාණංච පලක්කරේ නිස්සරණ ප්‍රහාණංච නිරෝධෝ නිබ්බාණං නිස්සරණ ප්‍රහාණය කියන එක නිවන කියන කාරණාවේදී කතා කරනවා. එතකොට මේ පංච ප්‍රහාණක් කතා කරනවා. එක්කම්මන ප්‍රහාණ ප්‍රථම ධ්‍යාන මට්ටමින් තදංග ප්‍රහාණ කියලා අපි කතා කළා දිට්ඨිගත ධර්මයන්ගේ ප්‍රහාණ කිරීම මට්ටමින් ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණ කියලා කතා කළා සියලු කෙලෙසුන්ගේ සංසිඳ වීමත් ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව සියලු කෙලෙසුන්ගේ දුරු කිරීම මට්ටමින් කතා කරනවා වගේම පටිච්චසද්දි ප්‍රහාණය අපි කතා කරනවා සියලු කෙලෙසුන්ගේ සංසිඳ වීම මට්ටමින්. එතකොට මේ කාරණාවන් පිළිබඳව අපි පසුගිය දේශනාව තුලත් යම් අවබෝධයක් ඇති කරගත්තා. එතකොට මෙතනදී සබ්බම් භික්ඛවේ අභිඤ්ඤයයන් ඊළඟ කාරණාව හැටියට අපිට අර සංඛ්‍යාත්මක ભેදයකින් තොරව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වහන්නේ සියල්ල පිළිබඳව සබ්බම් භික්කවේ පහතබ්බන් සියල්ල ප්‍රහාණය කළ යුතුයි කිංච භික්කවේ සබ්බම් පහතබ්බන් මොනවද මහණෙනි මේ පහ කළ යුතු සියල්ල චක්කුම් භික්කවේ පහතබ්බන් මහණෙනි මේ ඇහැ කියන එක ප්‍රහාණය කළ යුත්තක් රූපා පහතබ්බා රූප කියන එක ප්‍රහාණය කළ යුත්තක් චක්කු විඥානං පහතබ්බන් චක්කු විඥාන කියන එක ප්‍රහාණය කළ යුත්තක් චක්කු සම්පස්සෝ පහතබ්බෝ චක්කු සම්පස්සේ කියන එක ග්‍රහණය කළ යුත්තක් යම්පිදං චක්කු සම්පස්ස පච්චය uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි පහතබ්බා යම් ඒ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදිනවා නම් යම් වේදනාවක් සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ උපේක්ෂා වශයෙන් හෝ තම්පි පහතබ්බා ඒ සියල්ලම ප්‍රහාණය කළ යුතුයි එතකොට ඇස ප්‍රහාණය කළ යුත්තක් රූපේ ප්‍රහාණ රූප ප්‍රහාණය කළ යුත්තක් එතකොට චක්කු සම්පස්සය ප්‍රහාණය කළ යුත්තක් චක්කු සම්පස්සය චක්කු විඥානයේ ප්‍රහාණය කළ යුත්තක් චක්කු සම්පස්සය ප්‍රහාණය කළ යුත්තක් චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුණු යම් සැපක් තියෙනවා නම් යම් දුකක් තියෙනවා නම් මේ සියලුම දේවල් ප්‍රහාණය කළ යුතුයි කියලා පෙන්නනවා. එතකොට අපි දැන් කතා කරලා තියෙන මාතෘකා අනුව ඔබට යම් අවබෝධයක් තියෙනවා අපි ඇස ප්‍රහාණය කළ යුතුයි කියනකොට ඇයි අපි ඇස ප්‍රහාණය කරන්නට කියන්නේ කියන කාරණේ. වෙනතුනේ අපි ඇස ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ මේ ඇස ගලවා ඉවත් කිරීම හෝ ඇස ගැන ඇස ඉවත් කිරීම කියන කාරණයකට නෙමෙයි. අප ඇස ඇති බවට දැනුමක් ඇති කරගන්නවා නම් ඇස ඇති බවට අපි දැනුමක් ඇති කරගන්නේ ඇස නොමැති තැනක. නොමැති තැනක කියලා කිව්වේ මනෝ විඥාන මට්ටමේදී තමයි අපි රූප දකින බවට දැක්ක බවට අපි ඇති කරගන්නේ. එතකොට ඒක ඇත්තටම අපි දකිනවා කියලා කිව්වට අපි දැකපු බවයි මනසින් දැනගන්නේ. ඒ වෙනකොට අස රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ හටගත්තු ධර්මයන්ගේ ඉතුරු නැතුව බිඳී යාම සිද්ධ වෙලා ඉවරයි. එතකොට මේ ධර්මයන් හටගෙන නිරුද්ධ වුණ තැනකදී තමයි අපි අනිකුත් දේවල් අරගෙන විඳින මට්ටමකින් තියෙන නාම ධර්මතා ටිකක් ඔසවලා නා ඔසවපු නාම ධර්මතා ටික පිළිබඳව විඥානනේ දැනගන්න මට්ටමකින් අපි මනෝවිඥාන මට්ටමින් පවත්න්නේ. එතකොට ඒ මට්ටමේදී ඇහැ කියන එක පිළිබඳව අපිට ඇති වෙනවා නම් රූපේ පිළිබඳව අපිට දැනුම ඇති වෙනවා නම් ඒ කියන්නේ අපිට ඇහැ තියෙනවා රූප තියෙනවා කියලා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඔබට මේ බෝධි ප්‍රාකාරයේ දකින්නට පුළුවන් කියන එකෙන් කියවෙන්නෙම රූපය දකින්නට පුළුවන් ඇහැ දකින්නට පුළුවන් ඇහැට රූප පේනවා කියන ලක්ෂණය තමයි අපිට තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ඇහැටයි මේ රූපේ පෙනුනේ රූපේ පෙනුණා නම් ඇහැ අපිට තිබුණා තියෙනවා කියන එක තමයි අපිට ප්‍රකට වෙන දේ. එතකොට මෙන්න මේ ඇහැ තමයි දුරු කළ යුත්තේ. මේ ඇහැ දුරු කළ යුතුයි කියලා කිව්වේ යම් ඇහැක් නිසා නම් ඔබට අනාත්ම වර්ණ සටහන ගැටුනේ ඒ ඇහැ දුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වර්ණ සටහන ගැටෙන ප්‍රසාද මට්ටමේ චක්ෂුෂය අපිට දුරු කිරීම ගැන කොහෙත්ම කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඒක අපිට එතන කෙලෙස් හේදෙන තැනක් නෙවෙයි. එහෙනම් කෙලෙස් ප්‍රහීන කරන ප්‍රතිපදාවක් තුළ ඒ මට්ටම ප්‍රහීන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පෙනෙන බව ප්‍රහීන වෙන්නේ නැහැ. හැබැයි පෙනෙන බව තුල පෙනෙන බව සහ දැනගන්න දේ හිතින් හිතලා දැනගන්න එකයි දෙකම එකක් කියලා හිතන මට්ටමේදී රූප තියනවා සහ ඇහැ තියනවා කියලා හිතන වැරදි සහගත සංකල්පනාවක් තිබුණා නම් ඒ වැරදි සහගත සංකල්පනාව අපි කියනවා නිරුද්ධයි කියලා. වැරදි සාගත සංකල්පනාව නිරුද්ධයි කියලා. එතකොට ඒ වැරදි සාගත සංකල්පනාව නිරුද්ධයි කියන එක තුල අපිට නිරුද්ධ වෙලා තියෙන ඇහැ තියනවා කියලා අපි ගත්තහම එහෙනම් ඇහැ ඇහැ තියෙන බව තියෙනවා කියලා ගත්තකම නිරුද්ධ වෙන්නට නම් අපිට වේයතුව පවතින මොකද්ද? හටගත්ත ඇහැ ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක. හටගත්ත ඇහැ ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක පිළිබඳව නුවණක් තමයි අපිට එතන අවිල්ල තියෙන්නේ. එතකොට ඇහැ හටගත්ත මොහොතෙමයි රූපය හටගත්තේ රූපය හටගන්න මොහොතෙමයි ඇහැ හටගත්තේ ඇසෙන්තරව රූපේවත් රූපේන්තරව ඇහැවත් තියෙනව නෙමෙයි කියන මේ අවබෝධය අපිට ඇති වෙනකොට ඇහැ ඇතිකල්ලි රූපය රූපය ඇතිකල්ලි ඇසයි කියන මේ දැක්මත් එක්කම අපිට ඇස ඇති බවට අරගෙන තිබුණා නම් ඒක දුර වෙලා තියෙනවා. එයාට කියනවා ඇහැ ප්‍රහීන කරපු කෙනෙක් කියලා. ඇහැ දුරු කරපු කෙනෙක්. ඒ වගේම එයාට කියනවා රූපය ප්‍රහීන කරපු කෙනෙක් කියලා. රූපය දුරු කරපු කෙනෙක් කියලා. එතකොට අපි සිදු සිද්ධ කළ යුතු වෙන්නේ ඇහැ දුරු කරන බව සහ රූපය දුරු කරන බව. ඒ නිසායි චක්කුම් බික්කවේ පහතබ්බ මහණෙනි මේ ඇහැ කියන එක ප්‍රහීන කළ යුතු දෙයක් ප්‍රහාණය කරන්නට තියෙන දෙයක්. ඒ වගේම රූපා පහතබ්බා මේ රූප ප්‍රහාණය කළ යුතු දෙයක්. ප්‍රහාණය කළ යුතු ආකාරය තමයි ඔය කතා කළේ. ඒ දෙය කතා කරන්නට ඕනේ නුවණින් ප්‍රහාණය කිරීමක් මිසක අපිට බෑ මේ ඇහැ ගලවා දාලා ඉවත් කරන බවක් හෝ රූප ගලවා දාලා ඉවත් කරන බවක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම චක්කු විඥානය කියන එක ප්‍රහාණය කළ යුත්තක්. අපි චක්කු විඥානයේ ඇස පිළිබඳව දැනගන්න අවස්ථාව පිළිබඳව අපිට නුවණක් හටගන්නවා නම් ඒ හටගන්න නුවණ බවටපත් විය යුත්තේ හටගත් ධර්මයන්ගේ Nirodhe දකින්නකම. එතකොට චක්කු විඥානයත් අපි උපාදාන වශයෙන් ඇසුරු කරලා නැහැ. ඇස ඇසුරු වෙලා නැහැ, රූපය ඇසුරු වෙලා නැහැ, චක්කු විඥානය ඇසුරු වෙලා නැහැ. එතකොට චක්කු සම්පස්සය, ඒ වගේම චක්කු සම්පස්සජා වේදනාව, ඒ වගේම චක්කු සම්පස්සේ නිසා හටගත්තු මේ සැප දුක් කියන මේ සියලුම දේවල් ඒ සියල්ලක්ම පහතබ්බන් කියලා කියනවා ප්‍රහීන කළ යුතුයි දුරු කළ යුතුයි එතකොට ඒ දුරු කරලා තියෙන කුමන දුරු කිරීමක්ද අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකටපත් කිරීම එතකොට ඒ ආකාරයටම පැහැදිලි කරනවා සෝතං පහතබ්බං සද්දා පහතබ්බා මේ සෝත ගාන, જીවහා, කාය සහ මන කියන මේ සියලුම ධර්මයන් පහතබ්බ ධර්මයන් හැටියට කතා කරනවා. එතකොට මේ සියලුම ධර්මයන් දුරු කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඒ ප්‍රහාණය කරන ආකාරය තමයි අපි කතා කළේ. ඒ ප්‍රහාණය කිරීම සිද්ධ කරන්නේ අපි අර ද්‍රව්‍ය වශයෙන් ඇති කරගන්න ප්‍රහාණ කිරීමක් නෙමෙයි. එතකොට ඒ ප්‍රහාණය කිරීම අපි නුවණින් දැන දැක අනුත්පාද සංඛ්‍යාත ප්‍රහීන භාවයකට පත් කරන ආකාරය පිළිබඳවයි අපි කතා කරන්නේ. එතකොට යේ යේ ධම්මා රූපම් පස්සන්තෝ පජහති වේදනම් පස්සන්තෝ පජහති සංඤම් පස්සන්තෝ පජහති සංකාරේ පස්සන්තෝ පජහති විඥානම් පස්සන්තෝ පජහති එතකොට අපි රූපය දකිමින් ප්‍රහාණයටපත් කරනවා රූපේ දකිමින් ප්‍රහාණයටපත් කරනවා කියලා කිව්වේ මොකද්ද රූපය අනිත්‍ය ආදී වශයෙන් දුක්ඛ ආදී වශයෙන් අනාත්ම ආදී වශයෙන් දකිමින් ප්‍රහාණයටපත් කරනවා කියන එක. ඒක දැන් අපි කලින් කතා කළා රූප ප්‍රහාණය කළ යුතුයි කියලා, ඇහ ප්‍රහාණය කළ යුතුයි කියලා. එතකොට ඇස සහ රූපය කියන මේ දෙකම අයිති වෙන්නේ රූපස්කන්ධයට. එතකොට මේ රූපස්කන්ධයට අයිති කියලා කතා කරන මේක තුළ අපිට ඇතිවිය යුතු දේ මොකද්ද? ඇතිවිය යුතු දේ තමයි මේ රූපය අනිත්‍ය ආදි වශයෙන් දකිමින් පහ කළ යුතුයි කියන ලක්ෂණය. එතකොට මෙතන වැදගත් දෙය තමයි අනිත්‍ය අනුව දකිනකම. එතකොට අනිත්‍ය අනුව දකිනකම කියන්නේ ඇහැ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනකම. කන මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනකම. නාසය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනකම. දිව මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනකම. කය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනකම. එතකොට මේ විදිහට වේදනාවක් මේ විදිහට සංඥාවක් මේ විදිහට සංස්කාරයක් මේ විදිහට විඥානයක් කියන මේ ස්කන්ධ ධර්මයන් හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය අනිත්‍ය ආදී වශයෙන් දකිනකොට දුක්ඛ ආදී වශයෙන් දකිනකොට අනාත්ත ආදී වශයෙන් දකිනකොට ඒ කෙනාට මේ එකක්වත් ඇති බවට ප්‍රකට වීමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ උනා කියන එකවත් ඒ උන දෙම වර්තමානයේ උන මමම හිටිය මමම වෙමි කියන එකවත් අනාගතයට වන්නෙමි කියන එක. ඌයෙමි වෙමි වන්නෙමි කියලා ඇති කරගත්ත මේ දෘෂ්ටි සහගත සංකල්පනාවන් එයාව ඇසුරු කරන්නේ නැහැ. ඒ විදිහට එයා මේ ධර්මයන් දකිනවා කියන එක තුළ එයා නිවන ස්පර්ශ කරමින් නිවනට බැසගත් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට යේ යේ ධම්මා පහිනා හොಂತಿ තේ තේ ධම්මා පරිච්ඡත්ත පරිච්ඡත්තා හොಂತಿ සංඥාතත්තේන ඥානං පජානන්තේන පඤ්ඤාතේන උච්චති ඉමේ ධම්මා පහතබ්බා තබ්බාති සෝතාවදානං තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං කියන. ඒ කියන්නේ යම් යම් ධර්මයන් ප්‍රහීන වෙලා තියෙනවා නම් තේතේ ධම්මා පරිච්ඡත්තා හොಂತಿ ප්‍රහීන වෙච්ච දේවල් අතහැරලා දානවා. ප්‍රහීන වුණ බව දකිනවා නම් ප්‍රහීන වෙච්ච ධර්මයන් අතහැරීම කියන දේ මේ කතා කරන්නේ. අපිට තියෙන ගැටලුව තමයි ප්‍රහීන වෙච්ච ධර්මයන් අතහරින කමක් අපි ළඟ නැතිකම. ප්‍රහීන වෙච්ච දේ ප්‍රහීන වුණ බවට අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා ප්‍රහීන වුණ ධර්මයන් නැවත නැවත ඇති බවට උපාදාන වශයෙන් අපි අසුරු කරනවා. ඒ නිසා අපිට එක ධර්මයක්වත් ප්‍රහීන වෙන්නේ නැහැ. ඇහැට එන රූප අපිට පස්සේ හිතන්නට පුළුවන්කම තියෙන ඒ රූප ගැන. ඒ නිසා ඔබට ඔතන ඉඳලා මුළු ලෝකයක් ගැන අද කල්පනා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තටම හිතන්නේ මෙතනින් උපදවන සංස්කාරයක් පිළිබඳව දන්නකම. හැබැයි අපි දැන ගන්නකොට අපි හිතන්නේ අපි ලෝකයක් ගැන දන්නවා කියලා. Taman රැවටෙන්නේ තමා තුළ ඇති කරගත්ත සංස්කාර ධර්මයකට තමා තුළ ඇති කරගත්ත සංස්කාර ධර්මයකට රැවටෙනකොට තමන් හිතන්නේ තමන් මුළු ලෝකයක් දැනගත්තා කියලා. එතකොට දැන් ඔබ හිතලා බැලුවොත් අපි කැමති වෙන ලෝකය, ඇලෙන බැඳෙන ලෝකය මේ සියල්ලක්ම අකමැති වෙන ලෝකයේ ගැටෙන ලෝකයේ මේ සියල්ලක්ම අපි ඇති කරගෙන තියෙන්නේ කුමන මට්ටමකද කියලා. යේ යේ ධම්මා පහිනා හොಂತಿ. ඒ ඒ ධර්මයන් ඒ ඒ මොහොතේ ප්‍රහීන වෙලා. මොනවද සියලු ධර්මයන් කියලා දැන් පොදුවේ අපි කතා කළා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඇහැට පෙනුණු පාට ටික ආයේ පොඩ්ඩක් ඉතුරු වෙලා නැහැ. අපිට අනාගතයේට දැන් දැකපු දේ නැවත පෙන්වන්න කියලා ඒක පොඩ්ඩක්වත් ඉතුරු වුණ තරක් නැහැ. කනට ඇහුණු ශබ්දේ ඒක පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ. නාසයට දැනුණු ගන්ධ ඒක පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ. කයට දැනුණු ස්පර්ශය ඒක පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම තමයි ඔබ අරමුණක් හිතලා දැන් දැනගන්නවා නම් දැනගන්න අරමුණක් එක පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ. ඒ දැනගන්න අරමුණක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මට්ටමටමපත් වෙන දෙයක්. එතකොට දැන් මේ ඉතුරු වෙලා නැති තැනක ප්‍රහීන වෙලා නැති තැනක ඔබ කැමැති දේ විඳීම පිණිස ලෝකයේ ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ සංකල්පමේ වශයෙන් ඇති කියලා තියනවා කියලා ඔබ වරදවා ගත්ත දෙයක්මයි. එතකොට ඔබ හිතන්න පුළුවන් මේ තියෙන්නේ gedara කියන එක තියෙන්නේ තියෙන gedarටනේ අපි කැමති කියලා. ඔබට බලනකොට පේනවා, පේනකොට ඔබ දැනගන්නවා පෙර ඉඳලා තිබුණ දෙයක් කියලා. එතකොට ඔබ දැනගන්නවා මෙපමණ වටින දෙයක් කියලා. එතකොට ඔබ කැමති වෙලා තියෙන්නේ ඔබට මේ පෙර ඉඳලා තිබුණා කියලා පෙන්වන කම නිසා මේක වටිනවා කියලා හිතන කම නිසා. වැරදිලාවත් ওই දෙක නැති වුණොත් එහෙම ওই සංකල්පය ඇති වෙන්නේ නැති වුණොත් ඔබට ඕකට ඇති කරගන්න තණ්හාව දැසගන්නේ නැහැ. එහෙනම් ඔබට මේකේ යථාර්ථය තේරුම් ගන්නට අවශ්‍ය නම් ඔබ කළ යුතු එකම දේ තමයි මෙතන ඇති ඇත්තම ඇත්ත ස්වභාවය තේරුම් ගන්න එක. ඒ තමයි යේ යේ ධම්මා පහිනා හොಂತಿ යම් යම් ධර්මතා ටිකක් ප්‍රහීන වුණා නම් තේ තේ ධම්මා පරිච්ඡත්තා හොಂತಿ ඒ ඒ ධර්මයන් අතහරින බවට ගියොත් අන්න ඒක ඥාතත්තේන ඥානං දැනගන්න එකට කියනවා ඥානයක් කියලා ඒ ඥාණයෙන් දැනගත්ත දෙයට පජානත්තේන පඤ්ඤා නුවණින් දැනගන්නකොට ඒකට කියනවා ප්‍රඥාවක් කියලා. එතකොට පජානනට්ඨේන පඤ්ඤා ඥාතට්ඨේන ඥානං නුවණින් දැනගත්ත දේ ඔබ ඒක නුවණින් ඥාණයෙන් ප්‍රඥාවෙන් දැක්කා. ප්‍රකාශවත් ඥාණයෙන් ඒක දැක්කා. එතකොට ඒක ප්‍රඥාවෙන් තේරුම් ගත්ත කියලා කියනවා. එතකොට මෙන්න මේ තේරුම් ගැනීම සඳහා ඇති කරගන්න නුවණට කියනවා සුතමේ ඥානං මේ ප්‍රඥාව පිළිබඳ ඔබ දන්නකම ප්‍රහාණය කළ යුතු ධර්ම මොනවද කියලා ඔබ දන්නකම සුතමේ ඥානෙ. එතකොට දැන් ඔබට ප්‍රහාණය කළ යුත්තේ වෙන මොකවත් නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන ප්‍රහීන කළ යුතුයි. එතකොට ප්‍රහීන කළ යුතු බව මේ සංක්ෂිප්තව ඊටාම කෙටියෙන් පැහැදිලි කරනවා මේ ධර්මතා ප්‍රහීන කළ යුතුයි. එතකොට දැන් ඔබට සුතමේ ඥානය ඔබට තියෙනවා නම් කොහොමද මේ දේවල් ප්‍රහීන කරන්නේ? දැන් ඔබ දන්නවා මේ වස්තු විදිහට ඉවත් කිරීම නෙමේ ද්‍රව්‍ය විදිහට ඉවත් කිරීම නෙමේ මේ කතා කරන්නේ මේ කතා කරන්නේ අර මනෝ සංඛාරයන් හකුලෝ ගැනීම ඇහැ පැත්තෙන් එළියට යන්න දෙන්නේ අපි කන පැත්තෙන් එළියට යන්න දෙන්නේ ඇහෙන් දැකපු දේ එළිය තියනවා කියලා ඇහැ පැත්තෙන් එළියට යන්න දෙන්නේ කණෙන් අහපු දේ එළියේ තියෙනවා කියලා කන පැත්තෙන් අපි මනෝවිඤ්ඤාණයට මනෝවිතර්කයන්ට එළියට යන්න දෙන්නේ නැහැ. හරියට කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බ තමන්ගේ කටුව ඇතුළට අවයව ටික එකතු කරලා බහා ගන්නවා වගේ මේ ශාසනයේ භික්ෂුව සමෝදහම් බික්කු මනෝවිතක්කේ මනෝවිතර්කයන් හකුලෝ ගන්නවා. අන්නේ හකුලෝ ගන්න එක ගැනයි ප්‍රහාණය කියලා අපි කතා කළේ. එයා ඇහෙන් එළියට ගිහිල්ලා නැති නිසා ඇහැ නැහැ රූප නැහැ. කනෙන් එළියට ගිහිල්ලා නැති නිසා කන නැහැ ශබ්ද නැහැ. එයා දකින්නේ හටගත් ධර්මයන්ගේ Nirodhe, ප්‍රහීන වුණ ධර්මයන්ගේ ප්‍රහීන බව. මෙන්න මේ උත්තරීතර ඥානයක් ගැනයි අපි මේ විදිහට සාකච්ඡා කරන්න තියදුනේ. මේකට කියනවා ප්‍රහාණය පිළිබඳව අපිට තිබුණ නුවණ කියලා. එතකොට පසුගිය දේශනාවට අදාළව කරුණු ටිකකුත් වැඩිදුර පැහැදිලි කර ගැනීම වශයෙන් අපි මේ වහාණය කළ යුතු දේ පිළිබඳව අද දවසේ තවත් කරුණු ටිකකුත් සාකච්ඡා කරන්නට යෙදුනේ. කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලු කුසල සම්භාර ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල ධර්මයන් කෙසේ හේතු පාරමිතාවක් වේවා ස්වාමීන් වහන්සේට දෙනමට අමා මහ නිවනින් සැනසෙන්නටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ශක්තියින් නිෂ්ඨකාරක ආදී සීල දේවගණ සමූහයක් අනුමෝදන් වේවා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න.